ධර්මානුශාසනාව දේශිකයන් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී කොළඹ මාලිකා කන්ද විද්‍යෝතයේ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කෙහෙල්වල නන්ද ස්වාමීන් වහන්සේ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 උත්තරින් භාවේ තබ්බාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි අද ධර්මානුශාසනාව සඳහා අපට ලැබිලා තියෙන මාතෘකාව අංගුත්තර නිකායේ නවක නිපාතයට අයිති මේ ගිය කියන සූත්‍රය. නවක නිපාතේ තියෙන පින්වතුනි කාරණා නමයක් අන්තර්ගත වෙන ධර්ම කොටාස. ධර්මය සංග්‍රහ කරපු ස්වාමින් වහන්සේලා පිටකගත කරපු ස්වාමින් වහන්සේලා ඊ타ත්ම මනවින් පිළිවෙලකට මේ ධර්මය ගබඩා කළා. දැන් gedara කවුණත් යමක් පිළිවෙලකට ගබඩා කළා තියෙනවා නම් අසුරලා තියෙනවා නම් තැම්පත් කළා තියෙනවා නම් අවශ්‍ය මොහොතක බොහොම පහසුවෙන් අපිට ඒක හොයාගන්න පුළුවන්. එනිසා මේ ස්වාමින් වහන්සේලා ධර්මයේ පිටකගත කරද්දී, ලේඛනගත කරද්දී බොහොම පිළිවෙලකට මේ වැඩේ සිද්ධ කළා. අංගුත්තර නිකාය කියන බණ පොත අරගෙන බැලුවොත් එක ධර්ම කරුණක් පිළිබඳ විස්තර වෙන සූත්‍ර අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් කළා. කරුණු දෙකක් පිළිබඳව දේශනා වෙන සූත්‍ර අංගුත්තර නිකායේ දුක නිපාතයට ඇතුළත් කළා. කරුණු තුනක් පිළිබඳ කියවෙන සූත්‍ර අංගුත්තර නිකායේ තික නිපාතයට ඇතුළත් කළා. ඔහොම පිළිවෙලින් එකින් එක වැඩි වෙවි වැඩි වෙවි ඇවිල්ලා අද අපි මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන මේගිය සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ නවයේ කොටස් සංග්‍රහ වෙලා තියෙන නවක නිපාතයට. එතකොට මතක තියාගන්න අපි අද ධර්ම ශ්‍රවණය කරන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ මේඝිය කියන සූත්‍රයෙන්. මේ සූත්‍රය දේශනා වෙන අවදියේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ චාලිකා නගරයේ ආසන්නයේ චාලිකා කියන පර්වතයේ. චාලිකා නගරයේ සමීපයේ තියෙන චාලිකා කියන පර්වතයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර ලැබුවේ අද මේ සූත්‍රයේ කථානායකයාණන් වහන්සේ වන මේ ගිය හාමුදුරුවෝ. ඒ කියන්නේ මේ සූත්‍රය අයිති වෙන්නේ පඨමාභි සම්බෝධි යුගයට. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය අපි කියනවා 540 වසක් කියලා. ඒ කිව්වේ අවුරුදු 45ක් කියලා කියනවා. මේ අවුරුදු 45 කොටස් දෙකකට බෙදනවා පඨමාදි සම්බෝධි යුගයේ අවුරුදු 20යි ဒ ුතියාදි සම්බෝධි යුගයේ අවුරුදු 25යි කියලා. ආනන්ද හාමුදුරුව තමයි ဒ ුතියාදි සම්බෝධි යුගයේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයාණන් වහන්සේ. හැබැයි මේ සූත්‍රය දේශනා වෙන අවදියේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර දරලා තියෙන්නේ මේ ගිය හාමුදුරුව. ඒ කියන්නේ මේ සූත්‍රය අයිති වෙන්නේ පඨමාභි සම්බෝධි යුගයට. මේගේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් විමසනවා ස්වාමීනි සමීපේ තියෙන චන්ත කියන ග්‍රාමයට මම පිඬු පිනිස වඩින්ටද බුදුරජාණන් වහන්සේත් බලනවා පිණ්ඩපාත කරන්න සුදුසු වෙලාව එනිසා උන්වහන්සේ මේ ගිය හාමුදුරන්ට අවසර දෙනවා හොඳයි එහෙනම් ගිහිල්ලා පින්ඩ පාතය කරගන්න කියලා. මේ ගිය හාමුදුරුව වඩිනවා චන්ත කියන ග්‍රාමයට පින්ඩ පාතේ පිණිස. මේ ගිය හාමුදුරුව පින්ඩ පාතේ කරගෙන වළඳන්න තව ටිකක් වෙලාව තියෙන නිසා කිට්ටුව තියනවා බොහෝම ලස්සන නදී තීරයක් කිමිකාලා නදී තීරය කියලා. බොහොම ලස්සන තැනක්. මේගිය හාමුදුරුව මොකද කරන්නේ? පිණ්ඩපාතෙත් අරගෙන මේ කිමිකාලා කියන නදී තීරයට ගිහිල්ලා සක්මන් භාවනාවෙන් යුක්තව ටික වේලාවක් ගත කරනවා. වළඳන්න වේලාව වැඩි කරන්න දෙයක්වත් තියෙන්න එපාය. උන්වහන්සේ නිකරුණේ කාලය ගත කළේ නෑ. මේ කිමිකාලා නදී තීරයේ තිබිච්ච සුන්දර අඹ වනයේ තුල සක්මන් භාවනාවෙන් කල් යවනවා. මෙහෙම කල්යවන මේගිය ස්වාමින් වහන්සේට හිතෙනවා මෙතන බවුන් වඩන්ට ඒ කිව්වේ භාවනා කරන්නට බොහෝම සුදුසු තැන. බොහොම ලස්සන, ඒ වගේමයි බොහොම පියකරු, ඒ වගේමයි භාවනා යෝගීන්ගේ සිත් అలවන රමණීය තැනක්. මේ කිමිකාලා නදී තීරය කියලා කියන්නේ. එනිසා තමයි මේ ගිය හාමුදුරුවෝ හිතුවේ කල්පනා කළේ මම බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන නැවතත් භාවනා කරන්න මේ අඹ වනයේට එන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ස්වාමීනි මම අද චන්තගාමයට පිඬු පිනිස වැඩිය පින්ඳ පාතේ කරගත්තා වෙලාව වැඩි නිසා මම කිමිකාලා නදී තීරයට ගියා. එතන තියෙනවා බොහොම සුන්දර අඹවණයක්. ස්වාමීනි භාවනා කරන්න හරි අපූරු තැන. ස්වාමීනි ඔබ වහන්සේ මට එතෙන්ට යන්න අවසර දෙනසේක්වා කියලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දි මේගිය හාමුදුරන්ට සඳහන් කරනවා මේගිය දැනට මෙතන ඉන්නේ ඔබත් මාත් පමණයි. ඔබ ගියෝතින් මම හුදකලා වෙනවා, තනි වෙනවා. එනිසා මේ ගිය කවුරු හරි මගේ තනියට එනකන් තව කෙනෙක් මෙතනට එනකන් මේ ගිය මදක් ඉවසන්න කියලා. මේ ගිය හාමුදුරුව මොකද කළේ? ආයි ටිකකින් ගිහිල්ලා දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේගෙන් අර ඉල්ලීමම කරනවා. ස්වාමීනි මට කිමිකාලා නදී තීරයට වඩින්ට අවසර දෙන සේක්වා කියලා. ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ කියනවා මේ ගිය ඔබ ගියෝතින් මම තනි වෙනවා. ඔබත් මමත් විතරයි මෙතන ඉන්නේ. කවුරු හරි කෙනෙක් එනකන් මදකට ওই ගමන ටිකක් කල් දාන්න කියලා. ඒ වෙලාවේ මේ ගිය හාමුදුරුවෝ නිහඬ වෙලා ගියත් තුන්වෙනි වතාවෙත් ඇවිල්ලා අවසර ඉල්ලනවා. ස්වාමීනි මට කිමිකාලා නදී තීරයට වඩින්ට අවසර දෙන සීක්වා කියලා. ඒ වෙලාවෙත් පෙර පරිදිම බුදුහාමුදුරුවෝ කියනවා මේ ගිය ඔබ ගියොත් මම තනි වෙනවා මට කවුරුත් නැහැ ඒ නිසා මේ ගිය මදක් ඉවසන්න කියලා. එතෙන්දි මේ ගිය හාමුදුරුවෝ මෙහෙම කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ නම් දැන් බුදු වෙලා අවසන්. ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයි. හැබැයි මම තාම මගපලයක්වත් අවබෝධ කරගත්තු කෙනෙක් නෙමෙයි. චෝදනා මුඛයෙන් බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේට නම් මොකද ඔබ වහන්සේ දැන් බුදු වෙලා ඉවරයි. හැබැයි මම තවම මගපලයක්වත් අවබෝධ කරගත්තු කෙනෙක් නෙමෙයි. එනිසා මට මේ ගමන යන්න ඕනේ කියලා කියනවා. පින්වතුනි සැරයක් එපා කියලා දෙකක් එපා කියලා තුන්වෙනි සැරෙත් එපා කියලා අහන්න නැත්නම් මොකද කරන්නේ? අත්හැරලා දැමීම හැර වෙන කල හැකි කල යුතු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමුන්නාන්සේ කැමති දෙයක් කරගන්නට කියලා මේ ගිය හාමුදුරුවන්ට අවස්ථාව සලසලා දෙනවා. ඒ වචනෙන් ප්‍රයෝජනගත්තු මේගිය හාමුදුරුවෝ කිමිකාලා නදී තීරයට ගිහිල්ලා භාවනා කරන්ට සූදානම් වෙනවා. දැන් මේගිය හාමුදුරුවෝ කියලා කියන්නේ භාවනාවට ආදුනික කෙනෙක්. මේ භාවනාවට ආදුනික මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් කිසිම කමටහනක් නොගෙන අඩුම තරමේ උන්වහන්සේගේ පූර්ණ අවසරයවත් නැතුව තමයි මේ ගමන ගියේ. භාවනා කරන්න අවශ්‍ය කරන කමටහනක්වත් හරිහැටි ලබා ගත්තේ නැහැ. අර පරිසරය දැකලා ඒ කෙරෙහි ඇති වෙච්ච ඇල්ම නිසා භාවනා කරන්නට යන්න ඕනි කියලා හිතුවා. දැන් මේ ගිය හාමුදුරුව කිමිකාලා නදී තීරයට ගිහිල්ලා භාවනා කරන්නට අඹ ගහක් මුල වාඩි වුණා. බොහොම සුළු වේලාවයි ගත වුණේ මේ ගිය හාමුදුරුවන්ට තමන්ගේ හිත එකලාසයක් කරගන්න බෑ. මේ ගිය හාමුදුරුවන්ගේ හිතේ කාම විතර්ක මතුවෙන්න පටන් ගත්තා. කාම වස්තුන් කෙරෙහි ඇල්ම ආසාව මතුවෙවි එන්ට පටන් ගත්තා. ඒ විතරක් නෙමේ ව්‍යාපාද විතර්ක, ද්වේෂ සහගත සිතුවිලි ඉස්මතු වෙවි එන්ට පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි විහිංසා විතර්ක හිංසාවාදී හැඟීම් සිතුවිලි හිත තුල මතුවෙන්න පටන් ගත්තා භාවනා කරන්නට කියලයි ගියේ හැබැයි හිත එකලාසයක් කරගන්න බෑ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කුන් වහන්සේගේ හිත තුල නැగి නැగి එන්ට පටන් ගත්තා මොන විදියකින්වත් භාවනා කරගන්න පුළුවන් කමක් නැහැ මේගේ හාමුදුරුව කල්පනා කරනවා මේ වැඩේ හරියන්නේ නැහැ. ගියාටත් වැඩිය වේගෙන් නැවතත් මේ ගිය හාමුදුරුව වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. දැන් මගපලයක් ලබා ගන්න ඕනේ කියලා නෙගී. හැබැයි ගියාට වැඩි ඉක්මනට ආපහු මේ ගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න චාලිකා පර්වතයට පැමිණුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේක මෙහෙම වෙනවා කියලා. ඒකයි යන්න එපා කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ගෙන් අහනවා මේ ගිය මේ තරම් ඉක්මනට පැමිණුනේ මගඵලයක් ලැබුවද කියලා. මේ ගිය හාමුදුරුව සඳහන් කරනවා අනේ නෑ ස්වාමීනි. භාවනා කරන්නට කියලා වාඩි වුණා. මොන විදියකින්වත් හිත එකලාසයක් කරගන්න බෑ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිත තුල බුරබුරානගින්ට පටන් ගත්තා. මට ඔබ වහන්සේ සිහි වුණා. මං නොයා යුතු ගමනක් ගියේ කියලා මට හැඟුණා. එනිසා ස්වාමීනි මං ආපහු ආවා කියලා මතක් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ගිය සිත යම් පමණකට හෝ දියුණු කර නොගත් කෙනෙක් කාරණා පහක් සම්පූර්ණ කරන්ට ඕන භාවනා කරන්ට පෙර ආතුව භාවනා කරන්නට පෙර හිත යම් පමණකට හෝ දියුණු කර නොගත්තු කෙනෙක් විසින් කාරණා පහක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා මේ ගිය හාමුදුරන්ට බුදුහාමුදුරුව අනුශාසනා කරනවා. මේ ගිය හාමුදුරුව කියලා කියන්නේ හිත දියුණු කරගත්තු කෙනෙක් නෙමෙයි. එනිසා මෙන්න මේ සුදුසුකම් ටික නැතුව යම්කිසි කෙනෙක් භාවනාවට යොමු වෙනවා නම් ඒ වැඩේ අසාර්ථක වෙනවා. එහෙනම් පින්වතුනි අද අපි මේ ගිය සූත්‍රයෙන් දැනගන්නේ භාවනා කරන්න සූදානම් වෙන කෙනෙක් විසින් ඉස්සෙල්ලාම තමන් තුළ ඇති කරගන්න ඕන සුදුසුකම් පහක් සහ ඉන් පසුව තමන් තුළ ක්‍රියාත්මක කරන්න ඕන කාරණා හතරක් පිළිබඳව. ඔන්න ඔය කරුණු නවය තමයි අපි අද දැනගන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ගිය භාවනාවට මුල පුරන කෙනා තුල පවතිනතෝන පළවෙනි සුදුසුකම තමයි එයාට කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ යහළුවන් ඉන්න ඕන. මොකද්ද පින්වතුනි පළවෙනි සුදුසුකම? කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ යහළුවන් ඉන්න ඕන. බලන්න. අපි හිතාගෙන ඉන්නවා භාවනා කරන්නට සූදානම් වෙන කෙනා භාවනා කරන්නට යොමු වෙන කෙනා සියල්ලම අත්හැරලා දාලා හුදකලා ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. එතකොට අපි හිතාගෙන හිටපු විදිය හරිද වැරදිද? වැරදීනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවනාවට යොමු වෙන කෙනා තුළ පවතින තෝන පළවෙනි සුදුසුකම තමයි එයාට කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් සිටීමේ වැදගත්කම බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරන්ට පැහැදිලි කරනවා මේ ගිය කල්යාණ මිත්‍රයෙක් තමුන්නාන්සේ ළඟ මේ වෙලාවේ හිටියානම් තමුන්නාන්සේ ওই විදියට භාවනාව අත්හැරලා දාලා මංගාවට එන්නේ නැහැ. Tamanට උපදේශයක් ගන්නට ඒ වගේමයි අර හිත තුල ඉස්මතු වෙලා ආපු අකුසල විතර්කයන් බැහැර කරගන්නට යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක් ලබා ගන්නට අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙක් ළඟ කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕන. නම් හොඳට මතක තියාගන්න භාවනාව කියලා කියන්නේ මේ සියල්ල අත්හැරලා දාලා කවුරුවත් මට එපා කියලා හුදෙකලාවේ වනගත වෙලා කරන වැඩක් නෙමෙයි. භාවනාවට ප්‍රවේශ වෙන කෙනා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සමීපේ තමයි ඒකට යොමු වෙන්න ඕන. ඉහළ තලයකටපත් වුණාට පස්සේ හිත යම් පමණකට දියුණු කළාට පස්සේ හුදකලා වුණාට කමක් නැහැ. මොකද දැන් Taman පදනම සකස් කරගෙනනේ. හැබැයි භාවනාවට ආදුනික කෙනෙක් හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් Taman ගාව තියාගන්න ඕනේ. දැන් මේ ගිය හාමුදුරුවෝ මේ තුන් ලෝකේ ඉන්න වටිනාම කල්යාණ මිත්‍රය එපා කියලා නයන්ට ගියේ. කාව දෙපා කිව්වේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේවත් එපා කියලා යන්ට ගියේ. හොඳට මතක තියාගන්න පින්වතුනි මේ ලෝකේ ඔබටත් මටත් මේ සාංශාරික ජීවිතයේ හම්බ වෙච්ච වටිනාම කල්යාණ මිත්‍රයා තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. අන්නේ භාග්‍යවතුන් වහන්සේවත් අත්හැරලයි මේගිය හාමුදුරුවෝ එදා කිමිකාලා නදී තීරයට ගියේ. එනිසා තමයි උන්වහන්සේගේ භාවනාව අසාර්ථක වුනේ. නැවතත් භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන එන්ට සිද්ධ වුනේ. පින්වතුනි, ඔයත් අහලා ඇති බොහොම වටින සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායෙම පුග්ගලප්පසාද සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකු සරණ යාමේ ආදීනව පහක්. හොඳට මතක තියාගන්න අපි සරණ යා යුත්තේ බුදුරජාණන් වහන්සේව පුද්ගල බද්ධතාවයෙන් නෙමෙයි. උන්වහන්සේම දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මය තුලින් තමයි අපි බුදුරජාණන් වහන්සේව දකින්න ඕන. පුද්ගල බද්ධතාවයෙන් භාග්‍යවතුන් වහන්සේව සරණ යාම උන්වහන්සේ අගය කළේ නැහැ. උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ දේශනා කළේ ධර්මය තුලින් බුදුන් දකින්න. යමෙකු ධර්මය දකිනවා නම් ඔහු මම දකිනවා. යමෙකුට මාව දකින්න ඕන නම් කළ යුතු වන්නේ ධර්මය දැකීම. බුදුරජාණන් වහන්සේ පුද්ගලප්පසාද සූත්‍රයේදී සඳහන් කරනවා මෙන්න මේ පුද්ගලයෙකු සරණ යාමේ ආදීනව පහක් ආදීනව කියලා කියන්නේ විපාක කියන එකයි අයහපත් විපාක කියන එකයි මේ කාරණය මං මෙතනටම ඇතුළත් කළා පැහැදිලි කරලා දෙන්න හිතුවේ සමහරු හිතනවා කල්පනා කරනවා වර්තමානයේ අපිට ඒක රැල්ලක් වගේ දකින්න ලැබෙනවා බොහෝ අය සරණ ගිහිලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. විවිධ පුද්ගල චරිත ස්වාමින් වහන්සේලා වේවා, ගිහි උදවිය වේවා, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට නෙමෙයි පෙනී හිටින්නේ කුඩා කුඩා කල්ලි කණ්ඩායම් හැදිලා තියෙනවා. අපි අසුවල් ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෝ අසුවල් ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා ඔයත්න්ට සමාජය දකින්න පුළුවන්. අපි යන්නේ අසුවල් තැනට. නේ නම් වශයෙන් කියන එක යුතු නෑ ඒකයි මම මෙහෙම සඳහන් කළේ කුඩා කුඩා කල්ලි කණ්ඩායම් හැදිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ තියෙන ආදීනවයක් නිකන් හිතන්න අපි කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් සරණ ගිහිල්ලා තියෙනවා කියලා. ධර්මයට අනුකූලව විනයට අනුකූලව ඒ ස්වාමින් වහන්සේ සිද්ධ කරපු යම්කිසි ඇවතක් නිසා විනය තුල සඳහන් වෙනවා දණ්ඩ කර්මයක් උක්කේපනීය කර්මය කියලා. ශාසනික වශයෙන්ුත් වැරදි කරන ස්වාමින් වහන්සේලාට යම් යම් දඬුවම් ක්‍රම තියෙනවනේ කායික දඬුවම් නෙමෙයි යම් යම් පැනවීම් තියෙනවා උක්කේපනීය කර්මය කියලා කියන්නේ බඳු එකක් අන්නේ ස්වාමින් වහන්සේට අපේ හිතම උක්කේපනීය කර්මය පැනෙව්වා කියලා එතකොට උන්වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයෝ කොහොම හිතනවා කල්පනා කරනවා අනේ අපි සරණ ගිහිපු අපේ ස්වාමින් වහන්සේට උක්කේපනීය කර්මය පනවලා. අපේ ස්වාමින් වහන්සේව කොන් කළා. අපේ ස්වාමින් වහන්සේව හුදකලා කළා කියලා මොකද කරන්නේ? අර ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නවා. අප්‍රසාදයක් ඇති කරගන්නවා. දැන් ඉතින් අපිට බණ අහන්න කෙනෙක් නැහැ. අපේ ස්වාමින් වහන්සේට වෙනස්කම් කරලා කියලා අර ධම්මාවත ඒ අය ආවරණය කරගන්නවා. වෙන ස්වාමින් වහන්සේ නමක් ළඟට බණ අහන්න යන්නේ නැහැ. ඇයි? පුද්ගලයෙක්නේ සරණ ගිහිල්ලා තියෙන්නේ. ධර්මයේ නෙමේ සරණ ගිහිල්ලා තියෙන්නේ පුද්ගලයෙක් සරණ ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒකේ තියෙන පළවෙනි ආදීනවය. දෙවෙනි ආදීනවය සඳහන් කරනවා යම් කිසි ඇවතක් නිසා සාසනික වශයෙන් සිද්ධ කරපු කුමක් හෝ වැරද්දක් නිසා ආසනාන්තයේහි වැඩ ඉන්න සලස්සනවා. කොච්චර වැඩිමහලු භික්ෂුවක් වුණත් ඇවතකටපත් වෙලා ඉන්නවනම් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න සංගපිලේ අන්තිම ආසනයේ තමයි උන්වහන්සේට වාඩි වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අර උන්වහන්සේව සරණ ගිහිපු උන්වහන්සේගේ ශ්‍රාවකයෝ හිතනවා අන්න අපේ ස්වාමින් වහන්සේට වෙනස්කම් කළා. අපේ ස්වාමින් වහන්සේ අන්තිම පුටුවේ වාඩි කරවලා. ඒක යුතු දෙයක් නෙමෙයි වටින දෙයක් නෙමෙයි කියලා අනිකුත් ස්වාමින් වහන්සේලා ගැන කලකිරෙනවා. උන්වහන්සේලා ඉන්න පාන්සලකට යන්නේ නැහැ. උන්වහන්සේලාගෙන් බණ ටිකක් අහන්න යන්නේ නැහැ. අන්න Tamanට තියෙන නිර්වාණගාමී මාර්ගයේ අහුරගන්න දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය සඳහන් කරනවා බැරි වෙලා හරි අපි ඔය සරණ ගිහිල්ලා ඉන්න ස්වාමින් වහන්සේ වෙන දිහාවකට ගියොත් අපි හිතමු විදේශයකට ගියා කියලා. අන්න අර ශ්‍රාවකයෝ හිතනවා දැන් අපිට බණ අහන්න කෙනෙක් නැහැ. අපි සරණ ගිහිල්ලා හිටපු අපේ හාමුදුරුව අපිව දාලා විදේශගත වුණා. අපි අතරමං වුණා. අපිට දැන් බණ ටිකක් අහන්න කෙනෙක් නැහැ කියලා හිතනවා විනා වෙන ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බණ ටිකක් අහන්න පෙළඹෙන්නේ නැහැ. අන්න නිවන් මඟ අහුරගන්න තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය සඳහන් කරනවා බැරි වෙලා හරි ওই ස්වාමින් වහන්සේ ගිහි බවටපත් වුණොත් ගිහි බවටපත් වුණොතින් එදාටත් කලකිරෙනවා. අපි මෙච්චර ආදරෙන් සලකපු මේ තරම් අප උපස්ථාන කරපු ස්වාමින් වහන්සේ ගිහි බවටපත් උනා. අනික් ස්වාමින් වහන්සේලාත් ඔය කොහොම හිටියත් ඔහොම වෙන්න ඇති, ඔහොම කරන්ට බැරි කමක් නැහැ කියලා හිතලා සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා කෙරෙහි අපහැදීමක් ඇති කරගන්නවා. උන්වහන්සේලා ළඟට බණහන් යන්නේ නැහැ. පස්වෙනි කාරණේ සඳහන් කරනවා බැරි වෙලා හරි ওই සරණ ගිහිල්ලා ඉන්න ස්වාමින් වහන්සේ කලුරිය කළොත් අහෝ අපි අසරණ වුණා, අපි අනාථ වුණා, අපිට දැන් කවුරුත් නැහැ, පිළිසරණක් නැහැ. මෙතනින් එහාට අපිට නිවන් මගේ ඉදිරි ගමනක් නැහැ කියලා හිතන තමන් ආපු මාර්ගය නතර කර ගන්නවා. වෙන තැනකට යන්නේ නැහැ. අන්න පුද්ගලයේ සරණ යාමේ තියෙන විපාකය බුදුරජාණන් වහන්සේ ওই විදිහට පැහැදිලි කරනවා. ඒ නිසා අපි පුද්ගලයෙක් නෙමෙයි සරණ යන්න ඕනේ ධර්මයයි සරණ යන්න ඕනේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පළවෙනි කාරණය පැහැදිලි කරනවා මේ ගිය හාමුදුරුවන්ට මේ ගිය භාවනාවට ආධුනික කෙනෙක් ළඟ තියෙන්න ඕන පළවෙනිම සුදුසුකම තමයි කල්යාණ මිත්‍රයෙක් Taman සන්තකේ ඉන්න ඕන. විශේෂයෙන්ම භාවනා කරගෙන යනකොට Tamanට ඇතිවෙන මතුවෙන ගැටලු විසඳගන්න Taman ගාව කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් ළඟ නැත්තම් නොහිටියොත් අනිවාර්යයෙන්ම වැඩේ අතරමඟ අත්හැරලා දාලා අද ওই තමුන්නාංශයව වගේ එන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. දෙවැනි කාරණේ සඳහන් කරනවා මේ ගිය භාවනාවට ආධුනික කෙනා සිල්වත් වෙන්න ඕන. සිල්වත් කියලා කිව්වේ කය වචනය දෙක සංවර කරගත්තු කෙනෙක් වෙන්න ඕන. කයයි වචනයයි දෙක අසංවර නම් එබඳු කෙනාට හිත සංවර කිරීමේදී මහත් පරිශ්‍රමයක් දරන්නට වෙනවා. බුදුදහම කියලා කියන්නේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නේ. තේරුණාද? මනෝ පුබ්බංග මාදම්මා මනෝසෙට්ඨා මනෝමය. නේ? සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන සාසනං හැම තැනම බුදුහාමුදුරෝ දේශනා කළේ සිත සකස් කර ගැනීමේ වැදගත්කම. මේක ගතත් එක්ක කරන ගනුදෙනුවක් එහෙම නෙමෙයි. හිතත් එක්කයි මේ ගනුදෙනුව තියෙන්නේ. නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා හිත සකස් කර ගන්නට නම් හිත දියුණු කර ගන්නට නම් ඉස්සෙල්ලාම අපි ඇති කරගන්න ඕන සිල්වත්කම. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේ පිහිටලා තමයි මේ වැඩේ ආරම්භ කරන්න ඕනේ. කයින් සංවර වෙන්න ඕන, වචනෙන් සංවර වෙන්න ඕන. ඒ වගේම තමයි සුළු වරදකදී පවා බියදක්නා සුළු කෙනෙක් වෙන්න ඕන. අනේ මේක නම් මොකක්ද රටේ ලෝකෙ මිනිස්සු කරන වැරදි වල හැටියට මේවා බොහොම පුංචි දේවල්නේ කියලා ගණන් නොගෙන ඉන්න නොසලකා හරින්න පුළුවන් කමක් නැහැ. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති වතුර බින්දුව බින්දුව වැටිලා තමයි වතුර කලේ පිරিলা ඉතිරිලා යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. කුසල් වේවා අකුසල් වේවා ටික ටික එකතු වුණත් ඒක අවසානයේදී ප්‍රමාණාත්මකව විශාල වෙන්න පුළුවන්. ඒ නිසා සුළු කොට තකන්න එපා. පුංචි වරද පවා බිය දක්නා සුළු සිතින් යුක්තව ඒ වරදෙන් ඈත් වෙන්න මහන්සි ගන්න ඕන, වෙහෙසෙන්න ඕන. එහෙනම් භාවනාවට ආධුනික කෙනා ළඟ තියෙන්න ඕන දෙවනි සුදුසුකම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වත්කම. භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙන්න ඕන. ගිහි උදවිය වෙච්ච ඔයත්ව අවම වශයෙන් පංච සීලයවත් Tamange ජීවිතය තුළ ආරක්ෂා කරන අය වෙන්න ඕන. රකින්න අය ආරක්ෂා කරන අය වෙන්න ඕන. මේ ගිහියාගේ නিত্য සීලය වෙච්ච පංච සීලය. ඒවත් ආරක්ෂා නොකරන කෙනෙක් භාවනාවට පය තියනවා නම් භාවනා කරන්න ලෑස්ති වෙනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක අසාර්ථක වෙනවා. එහෙනම් දෙවනි සුදුසුකම තමයි භාවනා කරන්න කලින් සිල්වත් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණය සඳහන් කරනවා මේ ගිය යම්කිසි කෙනෙක් භාවනාවට මුල පුරනවා නම් එයා කෙලෙස් සංසිඳීමට හේතු වෙන විදර්ශනා වැඩිවීමට හේතු වෙන කතාවෙන් යුක්ත වෙන්න ඕන. අර වචනය සංවර කර ගැනීම එක පැත්තක්. විදර්ශනා වඩන කෙලෙස් සංසිඳුවන කතාවෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. කෙලෙස් බරිත කතාවෙන් යුක්ත කෙනාට භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ. විශේෂයෙන්ම බුදුහාමුදුරේ බදු කතා කීපයක් දේශනා කරන එකක් තමයි අල්පේච්ඡ කතා. නේ? අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරන කෙනෙක් වෙන්න ඕන. ආසා අපේක්ෂාවන් අඩු බව සහ ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය පවත්වගෙන යන කෙනෙක්ට විතරයි භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. දෙවෙනි එක සඳහන් කරනවා සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වෙන කෙනාට විතරයි භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ කිව්වා. තුන්වෙනි කාරණය සීල කතා. හැම වෙලාවෙම සිල්වත්කම පිළිබඳව කතා කරන කෙනෙක්. එහි අගය දන්න කෙනෙක්. සමාධි කතා සමාධිෙහි තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ පිළිබඳව කතා කරන කෙනෙක් වෙන්න ඕන භාවනාවට යොමු වෙන කෙනා. ඔන්න තුන්වෙනි සුදුසුකම එහෙනම් කෙලෙස් සංසිඳීමට හේතු වෙන විදර්ශනා වඩන්ට හේතු වෙන කතාවෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. හතරවෙනි සුදුසුකම තමයි මේ ගිය අකුසල් නැති කිරීම පිණිසත් කුසල් වැඩි වීම පිණිසත් ආරම්භන ලද වීරියෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. දහමෙහි විස්තර වෙනවා පින්වතුනි ඔයත්තු දන්නවා සතර සම්මප්පදාන වීරිය. උපං කුසල් දිනු කර ගන්නට ඕන. නූපන් කුසල් උපදවා ගන්නට ඕන. උපං අකුසල් යටපත් කරන්නට ඕන. නූපන් අකුසල් නූපදවායින්ට විරවීරිය කරන්නට ඕන. ඔන්න ඔය උත්සාහය ඔය මහන්සිය දරන්න පුළුවන් කෙනාට විතරයි භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එබඳු උත්සාහය ඇති කෙනාම තමයි භාවනාවට සුදුස්සෙක් බවට පත් වෙන්නේ. ඔය උත්සාහය නැති කෙනාට සතර සම්මප්පදාන වීරිය නැති කෙනාට භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ කිව්වා. එහෙනම් හතරවෙනි සුදුසුකම තමයි අකුසල් නැති කිරීම පිණිසත් කුසල් වැඩි වීම පිණිසත් අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. පස්වෙනි සුදුසුකම සඳහන් කරනවා මේ ගිය දුක නැති කරන ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අවම වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික අවබෝධයක්වත් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති කෙනෙක් භාවනාවට පිවිසුණාට එයාට ඒක අඛණ්ඩව පවත්වගෙන යන්න ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මෙන්න මේ සිව්සස් දහම පිළිබඳව කිසියම් වූ අවබෝධයක් Taman තුල ඇති කරගත්තු කෙනෙක් වෙන්න ඒ කියන්නේ ධර්මාවබෝධය පිළිබඳ කිසියම් මට්ටමක් එයා තුල තියෙන්න ඕන. ධහම පිළිබඳ මෙලෝදේක අවබෝධයක් නැති කෙනෙක්ට ඉසිස්සෙල්ලාම භාවනාවට යොමු වුණා කියලා එකෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ධර්මාවබෝධය යම්කිසි මට්ටමකට දියුණු කරගත්තු කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි අනිවාර්යෙන් මොහුට පුළුවන්කම තියෙන්න ඕන අනිත්‍යතාවය දකින්න, අසුභය දකින්න, ඒ ඔස්සේ තමන්ගේ ජීවිත සකස් කරගෙන පවත්වගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න එහෙම කෙනාටයි භාවනාව අඛණ්ඩව සිද්ධ කරගෙන යන්න එකෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා ඔන්නේ සුදුසුකම් පහක් බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරන්ට දේශනා කළා. පළවෙනි සුදුසුකම තමයි කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි සිල්වත් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි කෙලෙස් සංසිඳවන විදර්ශනා වඩන කතාවෙන් යුක්ත වෙන්න ඕන. හතරවෙනි එක තමයි අනිවාර්යයෙන්ම භාවනාවට මුල පුරන කෙනා අකුසල් නැති කිරීම පිණිසත් කුසල් වැඩි වීම පිණිසත් අරඹන ලද වීරියෙන් ක්‍රියා කරන කෙනෙක් වෙන්න ඕන. පස්වෙනි සුදුසුකම තමයි අනිවාර්යයෙන්ම දුක නැති කරන ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කරන්න පුළුවන් අවබෝධය ඇති කෙනෙක් වෙන්න ඕන. ඔන්න ඔය සුදුසුකම් පහ තියෙන කෙනා ඊළඟ පියවර තියනවා එයා භාවනාවට යොමු වෙනවා. භාවනාවට යොමු වෙච්ච සැනින් මහා පරිමාණයෙන් ඒ කටයුත්ත කරන්න බෑ. පියවරෙන් පියවර මේක ඉහළට යන්න ඕන. අන්න එබඳු කෙනාට බුදුරජාණන් වහන්සේ කාරණා ධර්ම හතරක් පැහැදිලි කරනවා. ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි තමන්ගේ හිතේ මතුවෙන රාගය යටපත් කරන්න මහන්සි ගන්න ඕන. මේ ගිය හාමුදුරන්ට කරන්න බැරි වුණත් ඒකනේ. අවබෝධයක් නැතිකම නිසා. ඒ නිසා බුදුහාමුදුරුව සඳහන් කරනවා මේගේ ඉස්සෙල්ලාම කරන්න ඕන රාගය නැති කරන්න ඕන හිතේ ඇති වෙන. රාගය නැති කරන්න නම් මේ ගියකට එකම මඟ තමයි අසුබය වඩන්න ඕන. අන්න හිතේ ඇතිවන රාගය නැති කරන්න නම් අසුබ සංඥාව වඩන්න ඕන. ඒකම තමයි ඒකට පිළියම. ඒ වගේම තමයි ඊළඟ පියවර මේ ගිය ව්‍යාපාදය නැති කරන්න නම් මෛත්‍රිය වඩන්න ඕන. ව්‍යාපාදයේ කී තරහවනේ හිතේ ඇතිවන තරහව ක්‍රෝධය නැති කරන්න නම් මෛත්‍රිය වඩන්න ඕන. ඒ ඒ අසනීපෙට ඒ ඒ ඖෂධය වගේ තමයි මේකත්. හොඳට මතක තියාගන්න. රාගය නැති කරන්න මෛත්‍රිය වඩල වැඩක් නැහැ. ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ වගේම තමයි ව්‍යාපාදේ නැති කරන්න අසුභය වඩල වැඩකුත් නැහැ. රාගය නැති කරන්න නම් අනිවාර්යයෙන්ම අසුභය වඩන්න ඕන. ව්‍යාපාදේ නැති කරන්න නම් මෛත්‍රිය වඩන්න ඕන. ඒ වගේම තමයි විතර්කය නැති කරන්න නම් ආනාපාන සතිය වඩන්න ඕනේ. හිතේ විසිරෙන ස්වභාවය, හිතේ කර්මුණට ගන්නට තමන් අපෝසත් නම් ඒ සඳහා පාවිච්චි කරන්න ඕන හොඳම ක්‍රමවේදය තමයි ආනාපාන සතිය. ආන ආපාන හුස්ම ඉහළ පහළ හෙලීමේ ක්‍රියාදාමයේ පිළිබඳව ඇති කරගත්තු සිහි නුවණින් යුක්තව ක්‍රියා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේමයි අස්මිමානය නැති කරන්න නම් අනිත්‍ය සංඥාව වඩන්ට කිව්වා. තමන් පිළිබඳව ඇති කරගත්තු මානය තමන් උසස්යයි කියන හැඟීම අනිත් අය පහත්යයි හිතන ස්වභාවය නැති කරන්න නම් අනිවාර්යයෙන්ම අනිත්‍ය සංඥාව වඩන්න කියලා කිව්වා. ඔන්න අර දීපු උපදේශ පහට අමතරව බුදුහාමුදුරෝ කාරණා ධර්ම හතරක් පැහැදිලි කළා. රාගය නැති කරන්න නම් අසුබය වඩන්නට, ව්‍යාපාදය නැති කරන්න නම් මෛත්‍රිය වඩන්නට, විතර්කය නැති කරන්න නම් ආනාපාන සතිය වඩන්නට, අස්මිමානය නැති කරන්න නම් අනිත්‍ය සංඥාව වඩන්නට කියලා. ඔන්නය පියවර නමින් යුක්තව කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම භාවනාව තුලින් ඔය තමයි භාවනාවට ආධුනික කෙනෙක් ක්‍රියාත්මක කරන්න ඕන පියවර නමය. ඔය පියවර නමය ඔස්සේ කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් පින්වතුනි භාවනාවෙන් තොරව නිවනක් පිළිබඳව හිතන්න බෑ. හිතේ දියුණුවනේ නිවන කියලා කියන්නේ. නේද? ඉතින් හිත දියුණු කරන්න නම් ඒකට තියෙන එකම මාර්ගය තමයි භාවනාව කියලා කියන්නේ. දන් දුන්නට සීල් රැක්කට බණ ඇහුවටම විතරක් හිතේ දියුණුවක් ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම භාවනා කරන්නත් ඕන. ඒ නිසා ඒ පිළිබඳව කිසියම් ප්‍රාථමික අවබෝධයක්, මූලික අවබෝධයක් ලබලා දෙන්නයි අද මේ සූත්‍ර දේශනාව ඔබට මාතෘකා හැටියට තබා ගත්තේ. අංගුත්තර නිකායේ නවක නිපාතේ මේ ගිය සූත්‍රය. ඉතින් මේ පිළිබඳව තවත් ධර්ම ශ්‍රවණය කළ පොතපත කියවලා අවබෝධය වැඩි දියුණු කරගෙන ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ ශ්‍රවණය කළා වූ සද්ධර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශිකානත් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී කොළඹ මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙන ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කිහෙල්වල නන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ ගැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111360710 දුරකථන අංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111266971 දුරකථන අංකයට ඔබට තිරුවන් සරණයි Thank you.